විද්‍යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුල්ට බණ්ඩාර ජනරංජන ගී ගැන කතා කරනකොට ජනරංජනීය රූපශ්‍රියක් තිබුණු ජනරංජනීය ගායන විලාසයක් තිබුණු රුක්මනී දේවී සමරන්නේ නැතුව කොහොමද 1923 ජනවාරි 15 වෙනිදා සිංහල සිනමාව වෙනුවෙන්ම උපන්නේයයි අපට හැඟෙන දේසි ඩැනියල්ස් රුක්මනී දේවී බවට පත් වෙලා චිත්‍රපට ගණනාවක ලංකාව මාතාව වෙනුවෙන් ගී ගායනා කළා. මේ වගේ එක් නිලියක් ඉන්දියාවේ හිටියා. රුක්මනි දේවිට සමකරන්න එක්තරා විදියකට පුළුවන්. ඒ තමයි නාර්ගිස්. නාර්ගිස් කියන්නේ හින්දි කාන්තාවක් නෙවෙයි. ඇය මුස්ලිම් කාන්තාවක්. ඇගේ නම ෆාතිමා ඒ රෂීද්. ඇර් නාර්ගිස් බවට පත් වෙලා මුළු ಭಾರತයම දිනාගෙන ಭಾರತ මාතා චිත්‍රපටයේ ಭಾರತ මාතාව බවට පත් වුණා. රුක්මනී දේවී ඒ වගේ කිතුණු පවුලක උපත ලැබලා සිංහල නොවන ප්‍රේමා ඩැනියල්ස් රුක්මනී දේවී බවට පත් වෙලා අපේ රට අපේ රටේ රසිකයින් වශී කළා. ඇගේ රූපශ්‍රීයෙන් මන්මත් කළා වගේම ඇගේ ගායන කුසලතාවෙන් අපේ රටේ සුවහසක් රසිකයන් සංතර්පණය කළා. ඇය ජීවතුන් අතර හිටියා නම් 2025 ජනවාරි 15 වෙනිදා වන විට ඇයට වයස අවුරුදු 102ක්. සතවර්ෂයකට අධික කාලයක්. අපි ප්‍රාර්ථනා කරනකොට කියනවා සතවර්ෂාධික කාලයක් ජීවත් වෙන්න කියලා. හැබැයි එහෙම හිටපු කෙනෙක් බොහෝම කලාතුරකින් ලෝක ඉතිහාසයේ අහන්න ලැබෙනවා. රුක්මනී දේවී සතවර්ෂාධික කාලයක් හිටියානම් කොච්චර අපූර්වද කියලා අපිට හිතෙනවා. අද ජනරන්ජන්ගේ වැඩසටහනින් අපි ඇගේ කංකලු ගීත කිහිපයක් ඔබ හමුවේ ඉදිරිපත් කළා. ඇය ගැන සිහි කැඳවන්න අදහස් කරා. අද අපි ඊටාම අපහසුයෙන් තෝරගත්ත ගීත හතරක් මේ පළමු වැඩසටහනේදී ඔබ හමුවේ තියෙනවා. අහලා බලන්න මේ ගීතය කොපමණ මිහිරිද මధుරද ලායන්විතද කියලා. ಭಾರತಯೇತ್ ශ්‍රී ලංකාවේ සිනමා රසිකයින් උන්මත්ත කෙනෙකු බවට පත් කළ භෞජ බෞරා චිත්‍රපටයේ ලතා මංගেশකර් ගායනා කළ ගීතයේ තනුවට තමයි රුක්මනී දේවි දුස්මන්ත හෝකිමදෝ ගීතය ගායනා කළේ සංගීතය නිර්මාණය කළේ නව්ෂාඩ් එවක රුක්මනී දේවිට සිදු වුණේ හින්දි හෝ දෙමළ ගීත තනුවලට ගීත ගායනා කරන්න හැබැයි අද යුගයේ බොහෝ සිනමාවේ විස්කම්පාන නළු නිලියන් වගේම රුක්මනී දේවී වේදිකාවෙන් තමයි තිරයට ප්‍රවිෂ්ඨ වන්නේ. ඇය මුලින්ම වේදිකාවට ගෙන එන්නේ වෝල්ටර් අබේසිංහ. ඔහුගේ රාමායනය හා මායාවතී යන නාට්‍ය දෙකේ රුක්මනී දේවී ඊටාම නවයවුන් වියේදී රඟපානවා. ඊට පස්සේ පීසී තාඹුගල සහ ඒඑම්ද සිල්වාගේ ජානකී හරණේ රඟපානවා. ඊට පස්සේ දිග් ඩයස්ගේ රෝහිණී නාට්‍යය. ඊළඟට පී ආටිකල්ගේ රාජද්‍රෝහියෝ නාට්‍යය. ලූමන් රාජපක්ෂගේ කීකරු බිරිඳ නාට්‍යයේ වගේම සීඒ ෆොන්සේකාගේ සිරිසංගපෝ සහ රංගලප්පු කියන නාට්‍යවල රඟපානවා. ඒ කියන්නේ අය නාට්‍ය රාශියක රඟපෑමෙන් පස්සේ තමයි සිනමාවට එන්නේ. හැබැයි සිනමාවට එන්න ඇයට පාර හදලා දෙන්නේ රාජද්‍රෝහියෝ නාට්‍යයේ එදී ජයමාන සමගත් රංගනා පුනාට්‍යයේ තමන් සංගපත් රඟපෑ රුක්මනී දේවීට BWට හඳුන්ලා දෙන්නේ නලු ස්ටැන්ලි මල්ලවාරච්චි. ස්ටැන්ලි මල්ලවාරච්චිත් එක්ක තමයි රුක්මනී දේවීට අපේ ප්‍රථම සිංහල චිත්‍රපටයේ රංගපාන්නට සහ ගීත ගායනා කරන්නත් සිද්ධ වෙන්නේ. හැබැයි මේ හඳුන්වා දීමෙන් පස්සේ රුක්මනී දේවිය පිවිසෙන්නේ තිරයට නෙවෙයි BW ගේ අවතාරය කියන නාට්‍යයට. ඒ BW ජයමාන්න නිර්මාණය කරපු මිනර්වා නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදනයක් වූ අවතාරය කියන නාට්‍යයේ ගීත ගායනා කරන තමයි රුක්මනී දේවියව සම්බන්ධ කරගන්නේ. මොකද ඒ දවස්වල වේදිකාවට සරලන පිටපත් නෙවෙයි නාට්‍යකරුවන් ලිව්වේ. විශේෂයෙන්ම BAW-ට වේදිකාව පිළිබඳ අවබෝධයක් ඒ හැටි තිබුණේ නැහැ. ඒ නිසා ඔහු ලියවු නාට්‍ය පිටපත්වල gedara sale, gedara ස්තෝප්පුව වගේ දේවල් මුළුමනින්ම ස්වභාවික විදියට බඩු මුට්ටු තියලා, ලී බඩු තියලා, පුටු සැටි තියලා සූදානම් කරන්න තිබුණා. මේ නිසා ජවනිකාවෙන් ජවනිකාවට සෑහෙන වේලාවක් ගත වුණා. ඒ වේදිකාවේ ඒ පසුතල නිර්මාණය කරගන්න. මේ නිසා මේ අතරතුර රසිකයින්ට හිස් තිරේ දිහා බලා ඉන්න වෙන හින්දා ඒ අතරතුරේ ගීත ගායනා කරන රුක්මනී දේවිව සම්බන්ධ කරගත්තා. මෙහෙම නාට්‍යවලට ගීත ගායනා කර කර හිටපු රුක්මනී දේවීට රඟපෑමට ඉඩ සලසා දෙන්නේ BAW ගේ කඩවුණු පොරොන්දුව නාට්‍යය. මේ කඩවුණු පොරොන්දුව නාට්‍ය සිනමාවට නැගීම නිසා තමයි රුක්මනී දේවීට ප්‍රථම නිලිය බවට පත්වන්නට අවස්ථාව ලැබෙන්නේ. මේ කතාව ඊටාම දීර්ඝ කතාවක් රුක්මනී දේවී සිංහල විදී තීරයට ආපු හැටි. අපට වැඩි වශයෙන්ම කතා කරන්න තියෙන්නේ ඇගේ ගායනය ගැන නිසා අපි තවත් ගීතයක් අහමු. මේ ගීතය උපුටා ගන්නේ ප්‍රධාන චරිතයක් රංගපෑ පෙරලෙන ඉරණම චිත්‍රපටයේ. පිය නන්දන කීර්ති ලියවූ පද රචනාව සංගීතවත් කරන්නේ බී.එස්. පෙරේරා. බලන්න රුක්මනී දේවියගේ මේ අපූරු ගායන විලාසය. Thank you. Andy. සිංහල නොවන සිංහල පිළිබඳ උගත්කමකුත් නැති රුක්මිණී දේවී ඉංග්‍රීසි භාෂාවෙන් පද ලියාගෙන සිංහල උච්චාරණය කළ බවක් අපට හැඟෙනවාද මේ ගීතයට සවන් දෙනකොට සිංහල ඊටාම මනවින් දන්නා කාන්තාවක් එහෙම නැත්නම් ගායිකාවක් ගායනා කරනවා වගේ නේද රුක්මිණී දේවී මේ ගීතයේ පද සිංහල පද උච්චාරණය කරන්නේ මේ තමයි ඇගේ හපංකම ඇය සිංහල සම්භාවයක් නොතිබුණත් මේ රටේ සිංහල ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ වනිතාව බවට පත් වෙන්නේ මේ ඇගේ අපූර්ව හැකියාව නිසා. රුක්මනී දේවී 1956 දී තමන්ගේ ජීවිත කතාව ලියනවා මගේ ජීවිත විත්ති කියලා. ඒ කතාව රුක්මනී දේවී කියනකොට ඇත්තටම ලේඛනගත කරේ ලංකාදීප පත්‍රයේ වග වැඩ කරපු කරුණාසේන ජයලත් පසුව ගොළුවදව තෙලියා ඉතාම ජනප්‍රිය වෙච්ච ලේඛකයා. ඇය ඒ මගේ ජීවිත විත්ති පොතේ කියනවා මුල් කාලයේ පටන්ම මගේ ආසාව තිබුණේ ගීත ගායනා කිරීමට මිස නැටීමට හෝ රංගපෑමට නොවේ කියලා. ඒ කියන්නේ ඇයගේ අභිලාෂය තිබුණේ ගායිකාවක වීමට මිස රංගන ශිල්පිනියක හෝ නර්තන ශිල්පිනියක බවට පත් වීමට නෙවෙයි කියලා. ඇත්තටම ඇයට ලැබුණු අධ්‍යක්ෂවරුන්ගේ ඒ චිත්‍රපට සඳහා පිටපත් ලියූ අය දෙස බලනකොට ඇයට ඊටාම විශිෂ්ට රංගපෑමක් කරන්න පුළුවන් විදිහේ චරිත ඒ මුල් චිත්‍රපටවල තිබුණේ නැහැ. ඒ නිසා ඇයට සිදු වුණේ ඇගේ මනරම් රූපස්වීය ප්‍රදර්ශනය කරමින් ඇගේ මధుර හදින් ඇයට ගීත ගායනා කරන්නයි. ගායිකාවක වශයෙන් ඇගේ හැකියාවන් ගැන කතා කළ පෙරදින විශ්වවිද්‍යාලයේ මහාචාර්ය E.S.C. ලුඩවයික් ප්‍රකාශ කළා ඇගේ ගායන කුසලතාව ගැන සලකා බලනකොට if she had born in west rukmini devi would would have turned out to be a world famous opera singer බටහිර උපත ලැබුවා නම් රුක්මනී දේවී ලෝපසිඳු ඔපෙරා ගායිකාවක, ඒ කියන්නේ සොප්‍රානෝ ගායිකාවක බවට පත්වීමේ හැකියාව තිබුණයි කියලා EFC ලුඩවයි මහාචාර්යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. ඒකේ ගායන විලාසය තමයි ඇය හැම චිත්‍රපටයකදීම ඔප්පු කර සිටියේ. සමහර වෙලාවට ඇයට ගීත නිර්මාණය කරපු සංගීතඥයින් බොහෝ දෙනෙකු අනුකාරක සංගීතඥයන් මිස ස්වතන්ත්‍ර නිර්මාණශීලී සංගීතඥයෙකු වුණේ නැහැ. එසේ වුව ඒ අනුකාරක ගීත පවා රුක්මනී දේවී ගායනා කරේ ඊටාම ස්වතන්ත්‍ර ලක්ෂණ මතුවෙන ආකාරයට. අපි දැන් ඉදිරිපත් කරන්නේ තවත් ගීතයක්. ඒ ගීතයත් එවැනි පදමාලාවකින් ලියවිච්ච ගීතයක්. වැරදුණු කුරුමානම චිත්‍රපටයේ ක්‍රිෂ්ණ දමල් සමග ගායනා කරන්නේ ශාන්තමේ රෑ යාමේ. ඇගේ ගායන කුසලතාව ගැන අවධානය මේ ගීතයට සවන් දෙන්න. රුක්මනී දේවී රඟපෑ චිත්‍රපටි දැකලා රුක්මනී දේවී ගායනා කළ ගීතත් මේ විදිහට අහනකොට අපිට හිතෙනවා වඩාත් අපි වින්දනය ලැබුවේ ඇගේ රූපශ්‍රිය දැකීමෙන්ද එහෙම නැත්නම් වඩාත් තීව්‍ර වින්දනයක් ලැබුවේ ඇගේ ගී ශ්‍රවණය කිරීමෙන්ද කියන ගැටලුව අපට මතුවෙනවා මේ දෙක ඒ තරමට තරඟකාරී ඇගේ රූපශ්‍රීයේ මිහිර වගේම ඇගේ ගායනයේ මිහිරත් එක වගේම ඉහළ තලයක තිබුණු නිසා. අද අපි නැවත වරක් රුක්මනී දේවිගේ ගීත කීපයක් සමග ජනරන්ජන්ගේ වැඩසටහන තුලින් හමු වෙන නිසා මේ ගීතයත් සමග අද ඔපෙන් සමගන්නවා. මේ ගීතය හිව්බත් දිසානායක රචනා කළ දෛවයෝගයේ චිත්‍රපටයට නිර්මාණය කළ මැලවී යන්නා හදමාගේ කියන ගීතය ඊටම අපූර්ව ලායන්විත තනු නිර්මාණය කළේ සජාද් හුසේන් ආචාර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් කීටකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ රසාලිත් කීටකතුව අද ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර ජනරංජනගේ නිෂ්පාදනය ප්‍රියන්ත නීගමගේ හම්පත්. පුදුමයි හොඳ සින්දුවක් අහනවා කොහෙන්ද ඔක? අනේ ඔවයේ මේ සීඩ් එක මට දුන්නේ මෙතුයි. මේ අහන්නකෝ. කුරුම් බැස්ටි බැසිනේ මගේ කුරුම් බැස්ටි බැසිනේ කුරුම් බැස්ටි බැසිනේ ඌ බලන්න තව ලස්සන එකක් දාන්න බලන්න ඔන්න අහන්න මේකත් සීතා දීපා මේ බලන්නකෝ ලස්සන මගේ ඇඳුම් කට්ටලේ හරි මේ සින්දු තියෙන CD එක මම ඔයාට ගෙනත් දෙන්නම්. ඔයා කැමතිද? අනේ ඔවයේ කොහෙන්ද ගන්නේ? ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ගී ප්‍රසන්ටේෂන් එකෙන් යන්නේ ගන්නේ. වැඩි විස්තර සඳහා අමතන්න චාලක 0.7යි 0.70යි 90යි 816 0.113යි 0.71යි 0.82 විසියෙක් වෙනිදා අඟහරුවාදා සුභාරති දැනුම ලබාගමු උදෑසනකසේ මුත්‍රාශගත රෝග හඳුනා ගනිමු හෝමියෝපති ප්‍රතිකාර වලින් පූර්ණ සුවය ලබමු සහභාගීත්වය වෛද්‍යාචාර්ය අනුෂා හේමකුමාර මහත්මිය. අමතන්න 0112 6894 28 සහ 0112 68 24 11 අනුග්‍රාහක දායකත්වය HK homeopathy health care centre Katubedda Moratu Subharathi Subharathi